සද්ධාවන්ත කාරුණික පුණ්‍යතුනි සෑම දිනම සූදානම් වන්නේ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාට මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්තුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වත් ඥානකී කලිදෝවිල මහත්මාගේ වගේම පින්වත් රවි කළුබෝවිල මහත්මයා ප්‍රධාන උදව් දෙනා ඇතුළු ඒ සියලු පින්තුල්ලා බොහෝම සතුටටපත් වන්නට ඕන ධර්ම ප්‍රධානී කිරීම කියලා කියන්නේ පුංචි පින්කමක් නෙවෙයි. ඊටාම වටිනා ගහම්බීර පින්කමක්. ඒ නිසා පින්වත් ගාමකී මහත්මයා ප්‍රධාන ඒ පින්වත් සෑම දිනාටම මේ කුසලය ධර්මඥානෙ පිණිසම වේවා කියන ආශිර්වාදයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. තුන්තුනි අද අපට ලැබිලා තියෙන මාතෘකාව තමයි කිම්බිල සූත්‍රය. ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. කිම්බිල කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා මගේ නම. තුන්වහන්සේගේ නමින්ම මේ සූත්‍රය ප්‍රකට වෙලා තියෙනවා. ඇත්තටම මේ කිම්බිල සූත්‍ර දේශනාව කින්නතුනි ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව. ඇත්තටම පිළිතුල හිතට ගන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සිද්ධ කරන්නේ මේ කය වචකත් කිරීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සිද්ධ වෙන්නේ සිත සකස් කර ගැනීම. එහෙමනම් හිත හදන වැඩ පිළිවෙලක් තමයි මේ ශ්‍රී සද්ධර්මයේ තුල තියෙන්නේ. නිසා පින්නතුල බොහෝම වාසනාවන්තයි අද දිනේදී පින්නතුලාට ලැබිලා තියෙන සූත්‍ර දේශනාව හරි වැදගත්. දවසක් කිම්බිල ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අසාචකියා කිම්බිල මේ ආනාපාන සති සමාධිය මහත්ඵල මහාන් චන්ස වෙන්නේ මොන විදිහට මේ භාවනාව කළොත්ද කියලා හිතපන්. ඒ වෙලාවේ කිම්බල ස්වාමීන් වහන්සේ නිස්සබ්ද වුණා. දෙවෙනි වතාවත් බුදුරජාණන් වහන්සේ අසාචි කියා කිම්බල මේ ආනාපාන සතිය මහත්ඵල මහාන් චන්ස වෙන්නේ මොන විදිහට පුරුදු කළොත්ද. දෙවෙනි වතාවත් නිස්සබ්ද වුණා. තුන්වෙනි වතාවෙත් ඒ විදිහටම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ අපහසුතාවයකට පත් කරන්නේ මෙහෙම නෙවෙයි. මේ ආනාපාන සතිය පිළිබඳව තථාගතයන් වහන්සේට හිතුණා බුදුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කළොත් හොඳයි කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය පිළිබඳව වික්ෂුන් වහන්සේලාට අනුකම්පාවෙන් දේශනා කරන ශේක්වා කියලා. අන්න ඒ වෙලාවේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය මේ දේශනාව නැත්නම් මේ කිම්බිල සූත්‍රය දේශනා කළා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එදා ඒ කිම්බිල ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට මේ ආනාපාන සති සමාධිය පිළිබඳව පැහැදිලි කළා. එතකොට පින්නතුන් අපි හැමෝටම ආනාපානේ තියෙනවා. ඒකනේ අපිට ප්‍රාණීන් කියලා කියන්නේ නේද? අපි හැමෝම උපදිච්ච දවසේ ඉඳලා හුස්ම ගන්න. අර අදුම රෝගීන් වගේ හුස්ම ගැනීම අපි කරනවා. නමුත් අපට නැත්තේ ආනාපාන සතියයි. අපිට සිහිය තමයි අපට නැත්තේ. එහෙමනම් මේ භාවනාව සිද්ධ කරන්ට පූර්වක්‍ෘතියක් තියෙනවා. පූර්වක්‍ෘතිය කියලා කියන්නේ මේ භාවනාව පින්තුනි ආවට ගියාට කරන්න පුළුවන් කමක් නැහැ. දැන් කරණීය මෙත සූත්‍රයේ සඳහන් වන්නේ දැන් මෛත්‍රිය නම් පිට්ටන් කරන් විසින්නෝවා සයානෝවා ඕන විදිහට කරන්න පුළුවන්. නිදාගමත් කරන්න පුළුවන් ඇවිදිනුත් කරන්න පුළුවන් ඒ වගේම ඕනම ඉරියව්වක මෛත්‍රී වඩන්න පුළුවන් හැබැයි මේ ආනාපාන සතිය දියුණු කරනවා නම් විචීදති වාඩි වෙන්න ඕන එහෙමනම් ඉත සත ආසනයක් වෙන්න ඕන සත ආසනයක් කියලා කියන්නේ අපි හිතන විදිහේ සත ආසනයක් නෙවෙයි මේක කලින් පින්නතල දැනගන්න ඕන මොකද මේ දේශනාව අර එදා මහා කප්පින ස්වාමීන් වහන්සේ දේශනා කළ තින භික්ෂුණීන් වහන්සේලාට යථා බුද්ධේන දේශිතා කියලා. ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිකිතා යථා බුද්ධේන දේශිතා යථා බුද්ධේන දේශිතා කියන වචන අපි හැමෝගෙම ඔළුවේ තියෙනවා උන්වහන්සේ දේශනා කරන සෝමං ලෝකම් පදාසේති අබ්බා මුක්තෝ චන්දිමා. යම් කිසි කෙනෙක් විසින් මේ ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් පුරුදු කරනවා නම් අනුපුබ්බම් පරිචිතා යථා පුබ්බේන යථා බුද්ධේන දේශිතා අනුපුලියලින් පුරුදු කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට මේ කරන්නේ දැන් මේ ආනාපාන සතිය පිළිබඳව කිමිට මේක මතභේද තියෙනවා. ඒ නිසා මේ දේශනාව හොඳට අහගත්තොත් මේ භාවනාව අනිවාර්යෙන් හොඳට කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයටම මේක කරනවා නම් එදා මහා කප්පින ස්වාමීන් වහන්සේ වදාරනවා අර කළු බලාකුලින් නැවතුම් සඳ නඩල වගේ ඒ පුද්ගලයා මේ ලෝකේ ආලෝකමත් කරන ප්‍රභාස්වර කරන කෙනෙක්යි මේ අදහස. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයටම අපි මුල ඉඳලම කල්පනා කළොත් මේ සඳහා හොඳ ආසනයක් තියෙන්න ඕන. ඊට කලින් මතක් කරනවා නම් දැන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ අරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා. එක්ක කැලේකට යන්න ඕනේ එක්කෝ ගහක් මුලකට යන්න ඕන එහෙම නැත්නම් ශුන්‍යාගාරයකට යන්න ඕන. එතකොට පින්නතුනේ දැන් අපිට කැලේකට යන්න අදාළයි. සමහර වෙලාවට ඒ වගේ විවේක ස්ථානයක ගහක් අපිට හිතාගන්නත් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ශුන්‍යාගාරය කියන්නේ අපිට හදාගන්න පුළුවන්. ශුන්‍යාගාරය කියලා කියන්නේ තමන්ගේ ගෙදර වුණත් විවේක ස්ථානයක් විවේක කාමරයක් තියෙන එක ශුන්‍යාගාරයක් බවට පත් වෙනවා. ඉතින් මේ ආනාපාන සති සමාධිය හරිය සියුම් භාවනාවක්. ඒ නිසා මේ සඳහා හොඳ විවේක පරිසරයක් අත්‍යවශ්‍යයි. දැන් මේ එක එක දේවල් පොඩ පොඩ හරි අපි අතහරිනවා නම් භාවනාව සාර්ථක කරගන්න බෑ. මොකද මේක බුද්ධ වචනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ කවදාකවත් වරදින්න විදිහක් නැහැ. වරදින්නෙත් නැහැ. එහෙමනම් මේ භාවනාව සාර්ථක කරගන්න මේ ටික අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ. තුරුමද විවේකස්ථානයක් හොයාගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආනාපාන සති සමාධිය දීන් කරන්ඩ හොඳ ආසනයක් උජුං කායං අනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතකොට පින්නතුරු හොඳට වාඩි වෙන්න ඕන. ඥානාපාන සති සූත්‍රේ නැතත් අපි භාවනා කරන්න කලින් ටිකක් සක්මන් කරනවා නම් ඒක හරියම හොඳයි. භාවනාවට කලින් ටිකක් තමන්ගේ ගෙදර හරි ඒ තියෙන පරිසරය අනුව ටිකක් සක්මන් කරනවා. සක්මන් කරලා ටික වේලාවකින් භාවනාවට වාඩි වෙනකොට ආසනෙ සැප ආසනයක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙතනදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාන උතුම් කායම්. කය ඉරිදුව තියෙන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපේ මේ ලාංකීය බෞද්ධයන්ට කියන දෙයක් තමයි පින්නතුනේ උඩුකය කෙලින් තියාගන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් ඔය තේරවාද ධර්මයේ තියෙන තායිලන්තයේ බුරුමය ඒ වගේම ජපානයේ වගේ රටවල් වල පැත්තන්ට හොඳටම උඩුකය කෙලින් තියාගන්න පුළුවන්. එහෙමනම් කෙනෙක් භාවනාව සාර්ථක කරගන්නවා නම් උඩුකය හොඳට කෙලින් තියෙන්න ඕන. දැන් නායක වුණත් පින්නතුන් පිළිඳ යනකොට කෙලින් වෙනවානේ. ඒත් අපි දැන් මේ හුස්ම රැල්ල පිළිබඳව දැන් මෙහිම සංතයන්නේ. එහෙමනම් හොඳට උඩුකය කෙලින් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ පරියංකයක් දැන් පිරිමි කෙනෙක් නම් බද්ද පරියංකයෙන් වාඩි වෙන්න ඕනේ. හැබැයි දැන් අපේ රටේ අයට ටිකක් මේ ආසනෙ හුරු නැති නිසා ටිකක් උස ආසනයක් හොයාගත්තත් ප්‍රශ්නයක් නෑ මොකද ආසනෙ සැප වෙන්න ඕනේ. හැබැයි හේතු වෙන්න බෑ. හේතු උනත් නිවරණ වැඩ කරනවා එහෙම උනත් භාවනාව සාර්ථක කරගන්න බෑ. එහෙමනම් උඩුකය කෙලින් තියාගෙන හොඳට සැප ආසනයක වාඩි වෙන්න ඕන. තමන් තීරණය කරන්න ඕන දැන් මේ ආසනේ මට බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් ද කියලා තමා තීරණය කරන්නට ඕන. ඊළඟට පින්නතුනි සතින් පරිමුඛං සතින් උපත්ත පෙත්තා. ඊළඟට කරන්නේ සිහිය හොඳට තියාගෙන සිය කොහෙටද තියාගන්නේ හුස්ම රැල්ලට. සතින් උපත්ත පෙත්වා කියලා කියන්නේ සිහිය පිහිටුවාගෙන භාවනා කරනවා. ඒතර මේ භාවනාවේදී විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ භාවනාවේ පමණක් නෙවෙයි මොන භාවනාව වුණත් අමුතු අමුතු গুপ্ত දේවල් භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් බලන්න පින්නතුනේ මේ භාවනා කරන උදවිය කියන ඕන ආලෝකයක් ලැබුණයි කියනවා. ඊළඟට මීදුමක් වගේ ගලාගෙන එනවා කියනවා. ඊළඟට ලොකු ආලෝකයක් ඇති වුණයි කියනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ ඇති වැඩක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න දැන් බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන සූත්‍රය අකුරක් පාසාම කියවුවාම අපිට තේරෙනවා මේක ඇතුලේ 아무ත ගොත්ත දෙයක් නැහැ. හැම තැනම මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මොකක්ද? හදානාති. දැනගන්න. රාගයක් ඇති වුණත් දැනගන්න. දේශයක් ඇති වුණත් දැනගන්න. ඊළඟට සද්ධාාවක් ඇති වුණත් ඒක දැනගන්න. වෙන කිසි දෙයක් නැහැ. එතකොට ඔය ආලෝක ඇති වෙන ඒවාත් ඊළඟට ඔය නොයෙක් නොයෙක් දේවල් නීදුම වගේ දේවල් දක්න දේවල් උඩ ඉන්න වගේ දක්න දේවල් ඒවා පොතේනවත් ආනාපාන සති සූත්‍රයවත් සතිපට්ඨාන සූත්‍රයවත් මේ කිම්බල සූත්‍රයවත් නැහැ. ඒ නිසා අපි ඒක සම්පූර්ණ විහිින් අහක් කරගන්න ඕනේ. ඒවා අපේක්ෂා කරගෙන නෙවෙයි අපි භාවනා කරන්නේ. දැන් තුන්වෙනි මේ චිත හරි මායාකාරී. ඒ සමහර වෙලාවට ඒකයි දැන් නැත්තම් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ තනි තනියෙන් කමටහන් දුන්නේ නැහැ. දැන් අද බුරුම රටේ ගත්තත් කොහේ ගත්තත් යෝගාවචරයාට භාවනා කරන කෙනාට ඒ ආචාර්යවරයා කමතහන් දෙන්නේ තනියි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ක්‍රමය තිබුණාද? නෑ. එහෙමනම් අද එහෙම සිද්ධ වෙලා තියෙන පින්නකින් ඔන්න දැන් කෙනෙකුගේ භාවනා ප්‍රගතිය අහගෙන ඉන්න තව කෙනෙක්. එයා කියන මට මෙහෙම ආලෝකයක් ඇති වුණා. මම උඩ ඉන්නවා වගේ තේරුණා. මොන අර කෙනෙක් කල්පනා කරනවා ආ එහෙනම් මේ භාවනාවෙන් ආලෝකයක් ඇති වෙනවා. ඉතින් වාඩි වෙන්නේ අර හුස්ම රැල්ලට සිහි තියාගෙන නෙවෙයි ආලෝකේ බලාපොරොත්තු. ඒ සිත හරි මායාකාරීනේ. ඉතින් ආලෝකයක් ගැන හිත හිතා ඉන්නකොට එන්න ආලෝකයක් හදලා දෙනවා. ඉතින් භාවනාවෙන් කිසි දිනුවක් නැහැ. නමුත් දැන් මෙයා හිතනවා ආ දැන් මේකම ලොකු දෙයක් තමයි ආලෝකය බලන්න හැමදාම වාඩි වෙන්නේ. ඒක භාවනාව දිනු වෙන්නේ ඒවට කියන්නේ උපක්ලේශ කියලා. එහෙමනම් ওই ආලෝක වලින් මොනම දෙයකින්වත් අපිට වැඩක් නැහැ. අපේ ඒකායන පරමාර්ථය තමයි මේ සංසාර දුකින් අත මිදලා යමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම. එහෙමනම් පින්නතුනි දැන් අපි භාවනා මධ්‍යස්ථානයකින් බලාපොරොත්තු වෙච්චරයි. මොකද්ද? විවේක පරිසරයක් ඒ වගේම උඩුකය හොඳට කෙලින් තියාගෙන සිහිය පෙරට කරගෙන හුස්ම රැල්ලට සිහිය තියාගෙන ඉඳීම තමයි කරන්නේ. ඒක භාවනාවෙන් කරන වෙන කිසිම දෙයක් නැහැ. සිහිය දිනු කිරීම තමයි භාවනාවෙන් සිද්ධ කරන්නේ. ඒ නිසා පින්නතුන් මේක හොඳට ඔළුවට ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔන්න දැන් කියන කෙටි ක්‍රමයක් කියන යමු කියලා. පින්නතුන් බුදුරජාණන් වහන්සේ තමයි අපිට කෙටිම මාර්ගය පැහැදිලි කළේ. දැන් උන්වහන්සේ තරම් අපිට කරුණාව දක්වපු උත්තමෙක් මේ ලෝකේ නැහැනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ කෙටිම ක්‍රමය මේ ධර්මය තුල තියෙනවා. යම් කිසි ගිහියෙක් හරි පැවිද්දෙක් හරි ආයෝක නෙවේ ක්‍රමය මෙන්න මේ විදිහට යන්න ඕන කියලා කියනවා නම් අපි ඒ පස්සේ යනවා නම් අනිවාර්යෙන් අපට ශ්‍රද්ධාවක් නැහැ. මොකද අපිට බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස වෙන කවුරු හරි කියන දෙයක් තමයි අපි විශ්වාස කරන්නේ. එහෙමනම් දැන් පින්නතුන්ලා යථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටමයි මේක කරන්නේ. එතකොට පින්නතුනි දැන් වෙන්න අපි හොඳට වාඩි වුණා. හොඳට වාඩි වුණා. එකපාරම මේ හුස්ම රැල්ල අල්ලන්ට යන්නේ නැහැ. දැන් මේක බොහොම සනසිල්ලේ නිවි සනසිල්ලේ කරන භාවනාවක්. මොකද බොහොම සිවුම් භාවනාවක්. ඒ නිසා අපි වාඩි වෙලා ඉන්න ආසනය පිළිබඳව ඔන්න සිහි කරනවා. දැන් තමන් හොඳට දැන් වාඩි වෙලා ඉන්න ආසනය දිහා බලනවා. බලන්නේ ඇස්වලින් නෙවෙයි හිතින් බලනවා. හිතින් බලලා ඒ තමන්ගේ මූල ප්‍රදේශයේ දැන් ප්‍රාරම දැන් අපි ඉගෙනගෙන තියෙන මේ නාසිකාග්‍රේ තමයි මේ හුස්ම රැල්ල වදින්නේ කියලා. නමුත් තුමතුන් ඒක එකපාරම සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ සඳහා ඉතින් කාලයක් භාවනා කරන්න ඕන. එකපාරම හුස්ම රැල්ල දැනෙන්නේ බොහොම හොඳට පින තුන් කියන අයට ඒක දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ මූල ප්‍රදේශයේ හොඳට සිහිය තියාගෙන අපි භාවනා කරමු. භාවනා කරන මොහොන ප්‍රදේශයට සිහිය තියාගෙන ඉන්නකොට ඔන්න යාන්තමට අපට තේරෙනවා එක නහයකින් හුස්ම රැල්ල යම් කිසි තැනක වදින. එතකොට අපි එතෙන්ට හොඳට සිහිය තියාගන්න. හැබැයි හොඳට මතක තියාගන්න හිතලා භාවනා කළොත් ඒ කියන්නේ හිතලා හුස්ම ගත්තොත් හුස්ම හෙළුවොත් කවදාකවත් මේ භාවනාව සාර්ථක කරගන්න බෑ. ඒ කියන්නේ ආශ්වාස කරනවා දැන් ආශ්වාස කරනවා කියලා හිතලා හුස්ම ගන්න. ප්‍රාශ්වාස කරනවා කියලා හිතලා හුස්ම හෙලනවා. එහෙම නෙවෙයි මේ භාවනාව කරන්නේ ස්වභාවික හුස්ම රැල්ල යන පිළිවෙලයි අපි බලාගෙන ඉන්නේ. එතන මොකද අපේ බලාපොරොත්තුව සිහිය දිනු කිරීම. පින්නතුන් දැන් ඔය හිතලා හුස්ම ගන්න ගියාම දැන් සමහර ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා කාලයක් හිතලා හුස්ම අරගෙන භාවනා කරලා කඩා ගන්න බෑ. හැම වෙලෙම දන්නේම නැතුව හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම හෙලනවා හැබැයි කවදාකවත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා හිතලා හුස්ම ගන්න හොඳ නැහැ එතකොට ස්වභාවික හුස්ම රැල්ල දෙස තමයි අපි දැන් නුවණ නැත්තම් අපේ සිහිය තියාගෙන ඉන්නේ හැබැයි දැන් අපේ සිතට භාවනා කරන්ට ගියාම අධිකව තරහ එනවනම් අධිකව රාගය එනවනම් එහෙමනම් ආනාපාන සතිය කරන්ද බෑ. එහෙමනම් අපිට කරන්න තියෙන මේ වෙලාව හිත සංසුන් කරගන්න රාගයක් එනවා නම්, ඇල්මක් එනවා නම්, සෙනෙහසක් බැඳීමක් එනවා නම් ඒ වෙලාවට කරන්න තියෙන කිනුතුනේ අසුබ භාවනාව ටිකක් පුරුදු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ රාගය නැති කරන්න තියෙන එකම දෙහිත තමයි අසුබය. ඒක ගිහි ජීවිත ගත කරන අයට කැප භාවනාවක් අකප භාවනාවක් නෙවෙයි. සමහර අය හිතනවා ඒක ගිහියන්ට හොඳ නෑ කියලා. නමුත් ගිහි ජීවිත සාර්ථක කරගන්න හොඳ භාවනාවක් තමයි පින්නතුනේ මේ අසුබ භාවනාව. මට මතකයි අපි පැවිදි වෙච්ච කාලේ අපි බොහෝම ගුණවත් ස්වාමීන් වහන්සේ නමකට පැවිදි වෙලා එදාට පහුවදා වඳින්න ගියා. වඳින්න ගියාම උන්වහන්සේ අපිට ගොඩක් ස්වාමීන් වහන්සේ බහිතියා. උන්වහන්සේ අපට දීපු අවවාදය තමයි මහානකම හරියට කරනවා නම් අසුබයත් මෛත්‍රියත් ජීවිතයට හැමදාම පුරුදු කරගන්න කියලා. තුන්තනක හොඳට තේරෙනවා දැන් අසුබය නැතුව මේ මහානකම ගෙනියන්න බෑ. ඒ වගේම මෛත්‍රිය නැතුවත් මේ මහානකම ගෙනියන්න බෑ. ඒ වගේ ගිහි ජීවිත වුණත් එහෙමයි ඕනවට වඩා ඔය මේක ආශාවල් පස්සේ යනවා නම් හැමදාම ප්‍රශ්න. ඇත්තටම මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. දැන් අපේ හිතට ආශාවක් ඇති වුණාම අපි හිතන්නේ මේක ලොකු දෙයක් කියලා. මේක ලබා ගන්නකම් පුදුම උමනාවක් අපිට තියෙනවා. මේ උත්සේම හැම වෙලෙම සැලසුම් ගන්න එකට. ඒක තමයි ස්වභාවය. හැබැයි හොඳට කල්පනා කරලා බලුවොත් මේ ආශාව කියලා කියන්නේ එක්තරා සිතුවිල්ලක්. හොඳට කල්පනා කරලා බලන්න අමුතු දෙයක් නෙවෙයි සිතුවිල්ලක්. ඔව් Tamange ඔළුවේ මේක කාවද්ද ගත්තොත් අනේ මේ ආශාව කියලා කියන්නේ සිතුවිල්ලක් කියලා අර වගේ අල්තු ආශාවක් ආපු වෙලාවට අපිට අයින් වෙන්න බැරිද? පුළුවන්. දැන් මේක සිතුවිල්ලක් කියලා දන්නේ නැතිකම නිසා තමයි අපි ඒ උත්සේ දිගටම යන්නේ. ඒ පංචකාම ස්වභාවයේ තමයි පින්නතුනේ. ඒ පංචකාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවානේ. මේ වාගේ ස්වභාවය තමයි මේවා ලබා ගන්නකම් තමයි මේ වගේ ලොකු අවශ්‍යතාවයක් තියෙන්නේ. ලැබුණට පස්සේ මේවා වැටි දෙයක් නෑ. දැන් බලන්න සාමාන්‍ය අඳුමක් ගන්න අඳුම ගන්නකම් ලොකු වේදනාවක්. අඳුම අරගෙන දෙපාරක් තුන් පාරක් ඇන්දර පස්සේ මොකද වෙන්නේ? ඒක ඉවරයි. වාහනයක් ගත්තත් එහෙමයි. වාහනයක් ගත්තාම ඉතින් මාසයක් විතර යනකම් කොහොමද යනව නේද? පුදුම සැලකිල්ලක්. හැබැයි ටික දවසක් යනකොට ඒක ඉවරයි. ගියක් හැදුවත් එහෙමයි. ඒ පංචකාමේ හැටි. දැන් බලන්න ඔය අලුත් විවාහ විච්ඡය. දැන් ඔය අපේ ස්ථානවලට ඉතින් විවාහ වෙන්න කලින් ඔය තරුණ කාලා වෙනවා. ඉතින් භාවනා කරනවා. ඒ වගේ පුතේ විවාහ වෙන්න සූදානම් වෙලා ඒ කාලේ ඉතින් කටයුතු කරලා විවාහ වෙලා මාස දෙක තුනකින් ස්ථානට ආපුවාම තමයි කොහොමද දැන් අලුත් ජීවිතය කියලා. ඒ වෙලාවේ මේ ළමයා කියන ඇදගෙන යනවා හාමුදුරුවනේ. <laughs> අර බලන්න ඇත්තටම ඇදගෙන යෑමක් තමයි තියෙන්නේ. ඒක බොරුවක් නෙවෙයි. ඒතර බලන්න මේ පංචකාමයේ කියන එක අපට වඩා මේ අත්තන්ට අත්දැකීම් තියෙනවා. මේක ලබා ගන්නකම් විතරයි මේක තියෙන ලොකු දේ. ලැබුණට පස්සේ ඇති දෙයක් නෑ. සිතුවිල්ලක් නෑ. හැබැයි එහෙම නෙවෙයි පින්කමක් බලන්න. අසරණයෙකුට යම් කිසි දවසක පිහිටුච්ච දෙයක් කල්පනා කරලා බලන්න. ඒක හැමදාම හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒකේ මහා ලොකු ආනුභාවයක් තියෙනවා. දැන් බලන්න දැන් සමහර අය කියනවා අනේ මම මෙන්න මේ කාලේ මෙන්න මේ වගේ දෙයක් කළා. අර බලන්න අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ඒවා මුල් වෙලා යමක් කළා නම් හැමදාම සතුට තියෙනවා. රාග දේශ මෝහ කියන මෙන්න මේවා මුල් වෙලා යමක් කළා නම් ඒක ඒ මොහොතේ විතරයි. අර තුවහලයක් අහනවා වගේ ඉතින් ඒ මොහොතට ආස්වාදයක් වෙන්න පුළුවන් කෙනෙක් ආස්වාදයක් නැත්තේ නෑ. නැත්තම් මිනිස්සු මේ විදිහට මේක පස්සේ යන්නෙත් නෑනේ. ඒතර මේක අපි තේරුම් ගන්න ඕනේ මේක බොහෝම ස්වල්ප වෙලාවකට තියෙන ආස්වාදයක්. නමුත් කුසලයක් කරලා යම් කිසි හොඳ දෙයක් කරලා අපට ඒකේ ආස්වාදය හැමදාම තියෙනවා. දැන් මම මෙහෙම කියනකොට පින්නතුලට මේක හොඳට ගැළපිලා යනවා. නේද? එහෙමනම් ආනාපාන සති භාවනාව කරන්ට සූදානම් වෙනකොට අපේ සිතේ වගේ ඇල්මක් වෙනවා නම් ආනාපාන සතිය කරන්න බෑ. එහෙමනම් අපි අසුබය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ශරීරයේ කොටස් දෙකට බුදුරජාණන් වහන්සේ බෙදලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ පරිකූල මනස්කාරය සිද්ධ කරන්න ඕන. ඊළඟට පින්නතුනි මෙත්තා දැන් අපි හිතමු දේශයක් වෙන තරහක් දැන් සමහර වෙලාවට තැම්පත්තු වාඩි වුණාම තමයි සමහර වෙලාවට ඒ තරම තරහවල් එන මතක් වෙලා එන්නේ හිත නිදහස් වෙන. එහෙමනම් ඒ වෙලාවට ආනාපාන සති පුරුදු කරන්න පුළුවන් කම නැහැ. එහෙමනම් ඒකට හුස්ම රැල්ල දෙස හිත තියාගන්න හදනවා නම් ඒක කෙරෙන්නේ නැහැ. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? මෙත්තා භාවයේ තබ්බා යාතා දස්ස පහනාය. මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ වෙලාවේ තරහව නැති කරන්නේ එතකොට පින්නතුනේ දැන් මෛත්‍රිය හොඳට පුරුදු කරනකොට දැන් සමහර අයට මොන හුස්ම රැල්ල තේරෙන්න පටන් ගන්නවා. එහෙමනම් හිමීට මෛත්‍රී භාවනාව අමතක කරලා හුස්ම රැල්ලේම හිත තියාගෙන ඉන්න. ඉතින් මේක තමයි වෙන්න ඕන දේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේක අමුතු දෙයක් නෙවෙයි. එක පාරම කලබල වෙන්න එපා. දැන් කලබල වෙලා ආහුස්ම රැල්ල මෙතන තමයි වදින්න ඕන කියලා හිතාගෙන ඒව එහෙම කලබල වුණොත් අනිත් වැඩ වගේ දැන් සමහර වෙලාවට අපේ රාජකාරී කටයුතු, ගෙවල් වල වැඩ, උයන පිහන වැඩ කලබලෙන් කරන්න පුළුවන්. හැබැයි මේ වැඩ එහෙම කරන්න පුළුවන් කම නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ පින්නතුන් දැන් මේ භාවනාවට වාඩි වෙන රේරුකාණී මහානායක ස්වාමීන් වහන්සේගේ පොතක තියෙනවා භාවනාවට වාඩි වෙලා වෙන වෙන දේවල් හිතුණක් පින්නතුනේ ඒ වාඩි වීම කුසල් සිතක් නිසා එක් මහා කුසලයක්. දැන් හිතේ ස්වභාවය තමයි ඒක අරමුණක තියාගන්න බෑ ඒක හිතේ ස්වභාවයනේ. ඉතින් ඒක විනාඩියක් තියාගෙන හිත යන අපිට. ආය ගන්නවා නම් අපේ මූලික කර්මස්ථානයට ඒක ලොකු දෙයක්. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා හොඳට උත්සාහයෙන් අපි මේ භාවනාව දිගට කරගෙන යන්න ඕනේ. හැබැයි මේ භාවනාව සාර්ථක කරගන්න පින්නතුනි අත්‍යවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ආතාපි සම්පදාන සතිමා ආකාපී කියලා කියන්නේ මේකට හොඳ වීර්යයක් කියන්නේ. වීර්යය කියලා කියන්නේ අතේ පය හයිය නෙවෙයි. වීර්යයක් කියලා කියන්නේ අකුසල ධර්මයන් යටපත් කරන්න වීර්යය තියෙන්න ඕනේ. කුසල ධර්මයන් උපදවා ගන්න වීර්යය තියෙන්න ඕනේ. දැන් අපි හිතමු දැන් අපි දැන් මේ විහාරස්ථානෙට ආවා. ඒ විහාරස්ථානෙට ආපුහාම අපේ සිතට රාගයක් එනවා නම් අපේ සිතට දේශයක් එනවා නම් අපේ සිතට මෝහයක් එනවා නම් අපිට වීරිය නැහැ. එහෙමනම් දැන් විහාරස්ථානයකට ආවම අපිට ඔන්න බොන් කෙනෙකුගේ පේන්න පුළුවන් අර ඇඳුම නම් එච්චර හොඳ නැහැ. මොන අපි ඒ ගැන හිතනවා ඒකින් එයාට කියන්න යන ඒවා අනවශ්‍ය දේවල්. දැන් හදේ හදාගැනීමේ අදහසින් බොහොම මෛත්‍රියෙන් කියනවන එක හොඳයි. හැබැයි ඔන්න දැන් එක එක්කිනාගේ අඩකුද පේනවා නම් අපිට වීරිය නැහැ. දැන් අපිට කාගේ හරි අඩක් උඩක් පේනවා නම් අපේ හිතේ එතන වැඩ කරන්න ද්වේෂය. එහෙනම් පින්නතුනේ අපි ආපු කාර්ය අපේ ඔළුවේ තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට අකුසල ධර්මයන් යටපත් කරන්ඩ කුසල ධර්මයන් උත්පාදනය කරගන්න මේ ජීවිතය කෙනෙකු හොඳට තියෙන්න ඕන. දැන් ගිහි ජීවිතේ කටයුතු උනත් හොඳට කරගන්න වීරිය අවශ්‍යයි. ඒතර වීරිය කියලා කියන්නේ මොකද්ද? වීරිය කියලා කියන්නේ සිතුවිල්ලක්. දැන් බලන්න අපි කෙනෙක් මනසින් වර්තනවා කියලා කියන්නේ මොකද්ද? එයාගේ මනස වර්තනවා. දැන් කෙනෙක් වර්තනවා කියලා දැන් අපි කියන්නේ මාව වැට්ටුවා. මම ඒකයි මේ විදිහට අමාරු වතුනේ කියලා සමහර කියනවා නේද? ඒවා වර්තලා තියෙන මොකෙන්ද? මනසින් වර්තලා තියෙන්නේ. කෙනෙක් නග්නවා කියලා කියන්නේ මොකක්ද? එහෙනම් මනසින් තමයි නග්ගන්න තියෙන ධනාත්මක චින්තනය නොයෙක් නොයෙක් දේවල් වලින් කරන්නේ ඒක තමයි. එහෙමනම් පින්නතුන් දැන් තේරෙනවා පින්නතුන්ලාට මේ වීරිය කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. 아무තු දෙයක් නැත්තම් මේ අපේ පය හයිය නැත්තම් හුදේ දඟපත හයිය තියෙන තියෙන කෙනෙක් ගොඩාක් වැඩ කරගෙන යනවා. ඒ වැඩ කරගෙන යන්නත් අර සිතුවිල්ල නිසා. එහෙමනම් හොඳට මතක තියාගන්න වීර්යය කියලා කියන්නේ සිතුවිල්ලක්. මේක නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මේ වීර්ය කී තැනක සඳහන් වෙනවා. මේ සතර සම්මත් ප්‍රධාන කියලා කියන්නේ වීර්යමයි. ඊළඟට පංච ඉන්ද්‍රියවල විරිය ඉන්ද්‍රිය පංච බලවල විරිය බලය ඊළඟට පින්නතුනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම ඊළඟට බොද්ධංගවල විරිය සම්බොද්ධංගේ ඉතින් බලන්න කොච්චර තැනක ඊළඟට ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාද ඉතින් මේ වීරිය නැතුව මේ වැඩේ කරන්න බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් හැබැයි වීරිය අංක එකට තියෙන්න ඕනේ. ගිහි ජීවිත උනත් දැන් සාර්ථක කරගන්න අර යග්ගපද සූත්‍රය වදාලේ පළවෙනි කාරණය තමයි උත්තාන සම්පදා. නැගී සිටි වීරිය තියෙන්න ඕනේ. වීරිය නැත්තම් ජී නැත්තම් ලෞකික ලෝකෝත්තර කියන මේ උභාර්ථෙන් විනාශ වෙනවා. එහෙනම් වීරිය මුදට හදා ගන්න ඕනේ. ආතාපි කියලා කිව්වේ ඒක. සම්පදානෝ කියලා කිව්වේ නුවණ තියෙන්න ඕනේ. නුවණ කියලා කියන්න පිළිතුරු උගත් කමනක දැන් භාෂා 10ක් 15ක් කතා කරන්න පුළුවන්. ඊළඟට මොනවා හරි ශාස්ත්‍රයක් පිළිබඳව ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් ඒක නෙමෙයි මෙතන නුවණ කියලා කියන්නේ. මල පොතේ අකුරක් බැරි කෙනෙකුට උනත් මේ නුවණ තියෙන්න පුළුවන්. ඒ නිසා නුවණ කියන එක උපරිම වශයෙන් තියෙන්න මේ භාවනාව කරගන්න. ඊළඟට පින්නතුනේ සතිමා සිහිය තියෙන්න ඕනේ. මුත්ත සතිය කියන්නේ සිහිය නැති කෙනාට මේ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ වදාන්නේ මම කියන්නේ නැහැ සිහිය නැති අයට මේක කරන්න බෑ. එහෙනම් සිහිය තියෙන්නත් ඕන. මෙන්න මේ කාරණා තුන තිබුණොත් අනිවාර්යයෙන්ම මේ භාවනාව ප්‍රතිඵල ලබන්නම පුළුවන්. ඊළඟට මේ ආනාපාන සති භාවනාව දැන් අපි මුලින්ම සෝ සතෝ අක්ෂ සති සතෝ පස්ස සති. කියන්නේ සිහියෙන්ම හුස්ම ගන්නවා. කියන්නේ ස්වභාවික හුස්ම රැල්ල. ඊළඟට සිහියෙන් හුස්ම හෙලනවා. දැන් තමන් වාඩි වෙලා හොඳට උඩුකය කෙලින් තියාගෙන ඔන්න දැන් හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට තමන් දන්නවා දැන් හුස්ම ගන්නවා කියලා. හුස්ම හෙලනකොටත් තමන් දන්නවා හුස්ම හෙලනවා කියලා. බලන්න මේ කාලය තුල එක විනාඩියක් හිටියොත් පින්නතුන් මේ සිතේ රාග දේශ මොහ මේ හිතේ තියෙන අලෝභ දේශ අමෝහ. ඒතර බලන්න එක විනාඩියක් අපට ඉන්න පුළුවන් නම් ඒක කුසල් සිතක්. එතන සිහිය වැඩිලා තියෙනවා. එතකොට දැන් ඔය විදිහට හොඳට භාවනා කරගෙන යනකොට ඔන්න දැන් මේ භාවනාවේ බොහොම හිත සියුම් වෙනවා. සියුම් වෙනකොට පින්නතුන වෙන දීගං වාස්ස සම්තෝ. දැන් හුස්ම රැල්ල එක ගානටම ගන්නව නෙවෙයි නේද? සමහර හුස්ම රැල්ල තියෙන ටිකක් දීර්ඝව යනවා. සමහර ඒවා තියෙන බොහොම කෙටියෙන් යනවා. ඒකට බලන්න දැන් මෙයාට දැන් හොඳට සිහිය දිනු වෙනකොට ඔන්න දැන් මෙයාට හුස්ම රැල්ලේ වෙනස්කමුත් පේනවා. එතන සමහර හුස්ම රැල්ල දින දීර්ඝව යන ඒවා තියෙනවා. ඒ වගේම දීර්ඝවම ගන්න ඒවා තියෙනවා. ඊළඟට රස්සව නැත්තම් බොහොම කෙටියෙන් හුස්ම හෙලනවා. කෙටියෙන් හුස්ම ගන්නවා. දැන් මේවත් තේරෙන්න පටන් ගන්නවා. දැන් මෙතන කියන්නේ මතක තියාගන්න ඕනේ මේ දිග කෙටි හුස්ම හොයනවා නෙවෙයි. නැත්නම් ඔන්න දැන් ඔන්න දිග එකක් ගියා ඔන්න කොට එකක් ගියා එහෙම හිතනවා නෙවෙයි. දිග හුස්ම රැල්ලක් ගියාම ඒ දිග හුස්ම රැල්ලේම සිත සිහිය පිහිටවන. ඊළඟට කෙටි හුස්ම රැල්ලක් දිහාම කෙටි හුස්ම රැල්ලේම සිහිය පිහිටවන. ඒකට මෙතන තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි සිහිය දිනු කිරීමමයි. ඉතින් ඔය විදිහට පින්නතුන ඊළඟට තවත් මේක ඉදිරියට යන සබ්බකාය පටිසංවේදී අච්ච සිස්සාමීති සික්කත. කියන්නේ මුළු කයම දැනගනුනි. ඒ කියන්නේ මුළු කයම කියලා කියන්නේ දැන් මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්තරා කයක්. මොකද හුස්ම ගන්න ගන්න බැරි නම් හුස්ම ගන්න නැත්නම් හෙලන්න නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනේ. නිසා මේක කාය සංකාර කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා කයක්. ඒතර මේ හුස්ම රැල්ලම දැනගනිමින් එයා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා. ඒතර ඒ කියන්නේ මේ හැම තැනකම එයා සිහිය හොඳට තියාගන්න. මේ විදිහට පින්නතුනි මේ සිහිය සංසිඳුවම නැත්නම් මේ මේක සංසිඳුවම මේ සියල්ලම අවබෝධයෙන් සිහියෙන් නුවණින් මේ වැඩේ කරනවා නම් අන්න යාගේ භාවනාව බොහෝම සාර්ථකයි. මේක මහා සැප භාවනාවක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සමහර කාලවලට ධර්මයේ සමහර තැන්වල තියෙනවා උන්වහන්සේ විවේකී වෙන්න යනවා. කැලේට යනවා පින්නපාතේ ගෙනියන භික්ෂුවට විතරයි යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කැලේට යන්න පුළුවන් දුක් පිළිඳ නෙවෙයිනේ. ඇත්තටම අපේ භාෂාවෙන් කියනවා නම් උන්වහන්සේ කැලේට යන්න හොඳ කලාවෙන් සැප විඳින. ඒකට කියනවා ditta dhamma sukha viharane කියලා. උන්වහන්සේ අවබෝධ කරගත්තේ ඒ සමාධියෙන් උන්වහන්සේ වාසය කරන්නේ. දැන් සාමාන්‍ය කාම වස්තු කාම සංකල්පනාවලට යට වෙලා ඉන්න කෙනෙකුට ඒක දුකක් වගේ පේන්න පුළුවන්. දැන් සමහර හාමුදුරුවෝ පිල්ල පාටින් ජීවත් වෙනකොට දැන් වෙනම ලෝකෙක ඉන්න වෙනම කාම භෝගී කෙනෙකුට අනේ මේ මොන විකාරයක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේට එන එක නෑ උන්වහන්සේට මහා සැපයක් ඒක. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කැලේට යන්න සැප උදින. උන්වහන්සේ කැලේ ඉඳලා ඉල්ල කියනවා බිත්තුන් වහන්සේලාට මහන්නේ යන්න තීර්ථක වෙනත් ආගම්කාරයෝ ඇහියත් ඔයගොල්ලන්ගෙන් ඔයගොල්ලන්ගේ බුදුරජාණන් වහන්සේ කැලේට ගිහිල්ලා හුදකලාවේ මොනවද කරේ කියලා බුදුරජාණන් වහන්සේ කියන මේ ආනාපාන සති සමාධියෙන් හිටියා කියලා කියන්නේ. ඒකට බලන්න මේක මහා පුදුම සැපයක් තියෙන භාවනාවක්. ඒකට මේ ආනාපාන සති භාවනාව හොඳට දීනුනොත් පින්නතුනි අනිවාර්යෙන්ම අකුසල් කරනවා හරියම අඩුයි. දැන් බලන්න අපේ ජීවිතේ ගත්තාම වැඩියෙන් අකුසල් කරලා තියෙන මේ සිහිය නැතිකමනේ. ද හුස්ම රැල්ලේ වෙනස්කමක් තේරෙන මිනිස්යාට අනිත් දේවල් කොච්චරකට තේරෙන්න පුළුවන්ද? දැන් මේ අධ්‍යාපනය ලැබෙන දරුවන්ට මේ ආනාපාන සති භාවනාව හරියම වැදගත්. මට මතකයි අපි පුංචි කාලේ අපේ ගුරුවරු අපට කිව්වේ පාඩම් කරනවා නම් තව භාගයක් ආනාපාන සතිය කරලා පාඩම් කරන්න. දෙවට පාඩම් කියලා. දැන් බලන්න මේ හිත විප්සිත වුණාම අපිට කිසි දෙයක් මතක නැහැ. එහෙමනම් මේක හිත තැම්පත් කරගන්නත් ඊටාම වටිනා භාවනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨාන වැඩෙනවා. මේ සමහරු හිතනවා මේ ධම්මානුපස්සනාවට දැන් කරුණු ගොඩාක් තියෙනවා. ධම්මානුපස්සනාවට පංච නීවරණ ඊළඟට පංච පාදානස්කන්ධ ආයතන ආර්ය ස්ථාංග මාර්ග චතුරාර්ය මේ ඔක්කොම තියෙනකොට මම වෙන වෙනම භාවනා කරන්න ඕනේ කියලා හිතනවා. එහෙම දෙයක් නෑ දැන් බලන්න පින්නතුනේ මේ හුස්ම රැල්ල තුළ මේ සතර සතිපට්ඨානම වැඩෙනවා. දැන් බලන්න දැන් කායානුපස්සනා ගත්තොත් දැන් අපි කිව්වා ආස්වාද ප්‍රාස්වාද කිරීමක් එක්තරා කයක්. ඒකෝර එතන කායානුපස්සනා හොඳට වැඩෙනවා. ඊළඟට බලන්න මේ හුස්ම රැල්ල තුළම වේදනානුපස්සනාවක් වැඩෙනවා. දැන් මේ ආනාපාන සතිය කරනකොට මහා දැන් තියෙන්නේ සුඛ පරිසංවේදී, පීති පරිසංවේදී. කියන්නේ දැන් ලකු සැපයක් වින්දනය කරනකොට එතන වේදනානුපස්සනාව. ඒතර බලන්න දැන් මේ හුස්ම රැල්ලම කායානුපස්සනාවටත් වැටෙනවා. මේක දින වෙලා යනකොට වේදනානුපස්සනාවටත් වැටෙනවා. ඊළඟට දැන් බලන්න සරාගං වාචිත්තං සරාගං චිත්තං. රාග සහිත සිතක් ප්‍රාඳුර ගන්න දැනගන්න පදානාත්. ඊළඟට දේශ සහිත සිතක් ප්‍රාඳුර ගන්න. අර දැන් චිත්තානුපස්සනාව. ඊළඟට පින්නතුනේ මම මගේ කියන මේ ආත්ම සංඥාව දුරු කරමින් ආනාපාන සතිය පුරුදු කරනවා විරාගාන්තස්ස. අන ධම්මානුපස්සනාව. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ ලොකු ලොකු දේවල් හිත හිත ආරක කරන්න ඕනේ අරකින් ටිකක් කරනවා මේකෙන් ටිකක් කරනවා. ආ දැන් ඔන්න දැන් මං කායන පස්සනාව ඔන්න වේදනාන පස්සනාව කියලා වෙන දෙයක්. චිත්තාන පස්සනාව කියලා වෙන දෙයක්. ධම්මාන පස්සනාව කියලා වෙන දෙයක්. බොද්ධංග ධර්මත් එහෙම. එහෙම නෑ. අපි සීල සමාධි ප්‍රඥා දිනු කරනවා නම් අනිවාර්යෙන් මේ සියල්ලම වැඩෙනවා. දැන් සමහර වෙලාවට දැන් ඔය සත්‍ය විසුද්ධිය පිළිබඳව මහානකොට ඒ දේශන අහලා සමහර අය කියන අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ ওই චිත්ත විසුද්ධිය නැත්නම් ditthi විසුද්ධිය මේවා ඇතුළේ ගොඩාක් කාරණා විස්තර වෙනවා. ඉතින් මේ කාරණා විස්තර වෙනකොට බය වෙනවා නේ කොහොමද කින්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේම කොච්චර කාරණා තියෙනවද? නවමා විදර්ශනා ඥාන මෙතන තියෙනවා. විස්තර කරන්න ගියොත් ගොඩේ විස්තර කරන්නත් වෙනවා. එහෙම නෙවෙයි පින්නතුනි සීල සමාධි ප්‍රඥා දියුණු කරනකොට මේ ඔක්කොම වැඩෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අවංකවම සීලයක පිළිපදලා සීලයක් නැත්නම් මේ වැඩේ කරන්න බෑ සීලයක පිළිපදලා උඩුකය කෙලුම් තියාගෙන හොඳ ආසනයක වාඩි වෙලා ඊළඟට මේ හුස්ම රැල්ල ස්වභාවික හුස්ම රැල්ල දෙස සිහිය තියාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඕක තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. වෙන කිසිම දෙයක් මේ මේ තුල නැහැ. ඊළඟට පින්නතුරු මේක පුංචි භාවනාවක් නෙවෙයි මේ භාවනාව වැඩලා තමයි මේ ලෝකේ යම් තාක් බුදුරු පහළ වුණා නම් දැන් අත්තකා වාලුකා ගංගා කියලා සඳහන් වෙනවා. එතකොට විශාල අත්තකා වාලුකා කියන ගංගා විශාල ගංගා. මේ ගංගා වල වැලිකඩ පමණට ඊටත් වඩා වැඩි විනාශයන් වහන්සේලා පහළ වුණා. බුදුරු පහළ වුණා. ඒ හැම බුදු කෙනෙක්ම ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා තියෙන මේ ආනාපාන සති කර්මස්ථාන නැත්නම් භාවනාව ප්‍රගුණ කරලා ඒකයි මේ භාවනාවට කියන්නේ මහා පුරුෂ භාවනාව කියලා. ඒ නිසා මේ පින්වත් සෑම දිනම හිතට ගන්න ඕන. අපි මේ ජීවිතේ ඉඳලා නැත්තම් පුංචි කාලයක් ජීවත් වෙලා ගෙවල් හදලා ළමයි හදලා වාහන අරගෙන මේ මෙරිලා යන එක නෙවෙයි පින්තුනි සාර්ථක ජීවිතය කියලා කියන්නේ. සාර්ථක ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් මේ ධර්මය අපේ ජීවිතයට අපි ගලප ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි සාර්ථක ජීවිතය කියලා කියන්නේ. දැන් බලන්න ඔය සමහර වෙලාවට අපි කවුරු හරි මරණයටපත් වුණාම පිළිරුවල් හදලා ඉතින් මල් මාලා දාලා ඔය අනුස්මරණය කරනවා. බලන්න අභාවයට ගිය කෙනා අවේචි මහා නරකේ නම් අපි මේවා කරාට වැඩක් තියනවාද? වැඩක් නෑ. එහෙමනම් Taman ජීවත් වෙලා ඉන්න කාලේ Tamanගේ පිළිසරණ හදාගන්න. ඒකට හොඳට ආත්මාර්ථකාමී වෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ දැන් අපි කියන්නේ ආත්මාර්ථකාමී වෙන්න එපා කියලානේ. නමුත් මේ කාරණේට ආත්මාර්ථකාමී වෙන්න. දැන් Tamanට කොච්චර හොඳ නෝනා කෙනෙක් හිටියත්, කොච්චර හොඳ මහත්යෙක් හිටියත්, කොච්චර හොඳ දරුවන් හිටියත්, Taman වැඩේ හදාගත්තේ නැත්නම් Tamanට පිළිසරණක් නෑ. ඒ නිසා මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ මේකින් උත්තරීම ප්‍රයෝජන ගන්නට මහන්සි ගන්නවා. පින්නතුනි මේ ධර්මය ගැන එක බිඳුවක්වත් සැක කරන්න එපා. දැන් අපි මේ චිවරක් පොරෝපු නිසාවත් තථාගත ශ්‍රාවකයෙක් නිසාවත් මෙහෙම කියනව නෙවෙයි. මොකද මේ ධර්මය හොඳට කියාගෙන යනකොට තේරෙනවා මේ මහා පුදුම ධර්මයක් අපට මේ ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයෙන් උත්තරීම කල නෙලා ගන්නට ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ මේ ධර්මයේ සම්බන්ධ කර ගන්නට අනිවාර්යයෙන්ම භාවනා කරන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ නම් අපේ සිද්ධිය බලලා අපි සසර පුරුදු කරපු ඉන්දිය ධර්ම උන්වහන්සේ බලලා ඉලක්කයට දසමයට අපිට බණ කියන. දැන් එහෙම අවස්ථාවක් නැහැ. ධර්මයේ ජීවමාන වුණාට අපේ සිත දිහා බලලා අපටම බණ කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. එහෙමනම් දැන් ධර්මය අප අවබෝධ කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම සමාධියක් තුළින් තමයි යථාර්ථයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ පින්වත් හැම කෙනාම මේ ධර්ම සැපේ විඳින්න මේ භාවනාවට පුරු වෙන්නට මහන්සි ගන්නට ඕන. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ දේශනාව භාවනා කරන්ට උනන්දුව තියෙන්නට ඒ වගේම ඒ තුලින් තමන්ගේ බලාපොරොත්තු වන ඒ අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන කොළඹ පහ රුවන් මාවතෙහි පදිංචි දානකී කළුගෝවිල මහත්මාව රවි කළුගෝවිල මහත්මයා ඒ වගේම ප්‍රයාදර දරුදුනා ඇතුළු මේ සම්බන්ධ වෙන සියලුම දෙනාට මේ කුසලය ධර්මඥාන භාවනාඥාන පිණසම වේවා අමා මහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාචීන ප්‍රාර්ථනා කරනවා මේ අවුරුදු 21කට පෙර අභාවයටපත් ජී.ඩී.පී. ගුණසේකර පියාණන්ට අවුරුදු 12කට පමණ පෙර අභාවයටපත් මල්ලිකා ගුණසේකර මෑණියන්ට ඒ වගේම පින් බලාපොරොත්තු වෙන දෙපාර්ශ්වයේම සියලුම ඥාති මිත්‍රාදීන්ට රට වෙනුවෙන් උදාර ප්‍රසේවයක් කළ ඉදිවිදුන් සියලු රණවිරුවන්ට ඒකාන්තයේ මේ පින් පෙනේවා ඒ අත්තන්ට මේ පින් අමාමහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම දැනට රෝගාතුරෝ සිටුමු ගිරිපත් කලබෝවිල මැතිතුමා ඒ වගේම කමලා කලබෝවිල මැතිණියට ඒ වගේම තිමල් කහසා කිනාල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දින වේවා කියන තුන් ප්‍රාර්ථනාව දේශකයන් වහන්සේට විශේෂයෙන් බෞද්ධ ආනාලිකාවේ ඒ ගෞරවනීය සභාපති බරණාගම කුසල බම්මනායක මහණියන් වහන්සේට කාර්ය මණ්ඩලයට සියලුම ආදානිත රණවිරුවන්ට විශේෂිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වුණු පින්වත් සෑම දිනාටම ශ්‍රවණය කරන සෑම දිනාටම ඒකාන්තයෙන් මේ කුසලයේ මහත්ඵල වේවා මහානිසංස වේවා අමා මහ නිවන් පිණසම වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. අවසාන වශයෙන් දෙවියන් සමස්ත ලෝකයාටම අපි හැමෝටම ජාතියක් දරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන්ජී අජාති අදර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා. ආකාචත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං තරන්ති සාදු සාදු සාදු පින්වත්නි අද දවසේදී බෞද්ධ ආරෝප වාහිනිය සජීව ලෙසින් සූත්‍ර ධර්ම දේශනාව විකාශනය කරන්නට ලැබුණේ මේ ධර්ම දේශනාව පවත්වා වදාළ ගරු කටයුතු ස්වාමින්දයන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කරන්නට මා ආරාධනා කරනවා අද දවසේදී මෙහි දායකත්වය ලබා දී කටයුතු කරන ඒ ශ්‍රද්ධාවන්ත පිරිසට ඔවුන් පරිස්කාර පූජා කරන අතරවාරයේදී ඔබට සිහිපත් කර දෙන්නට කැමැති